ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරත වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ප්‍රධානතන දෙමු ලිඛිත ප්‍රශ්න වලට. ඒ අනුව ලැබෙන කාලය ඉඳ තියෙනවා නම් අනිකුත් සභාවේ මතුවෙන ප්‍රශ්න වලටත් අපි සාදර වෙලා ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමින් වහන්සේ. කොම ප්‍රශ්න 10ක් තියෙනවා. 10ම කමඨහන් භාවනාව සම්බන්ධ ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ආනාපාන සති භාවනාව හුස්ම රැල්ල මට දැනෙනුයේ නාසිකා අග්‍රයටයි. හුස්ම ඉහළට ගැනීමේදී සීතල බවක් දැනුනි. ඒ පිළිබඳව නිරීක්ෂණය කරන විට නාස්පුඩු දෙකෙන්ම ඇතුල් වී නාස්පුඩු දෙකෙන්ම පිට වී යන දෙස මම බලා සිටිමි. එවිට ප්‍රාශ්වාසයේ තරමක් උණුසුම් බව දැනුනි. ආස්වාසය ප්‍රාස්වාසය මෙසේ කාලයක් තිස්සේ පුරුදු කරගෙන යන මාහට නොදැනීම ගියා. එවැනි අවස්ථාවලදී විනාඩි 5ක් පමණ සිටිය හැක. එහිදී හුඹසක් දෙස බලා සිටින්නාක් මෙන් වැටහි ගියා. ඒ දෙස නිරීක්ෂණය කරන විට කයේ හුස්ම රැල්ල, පපුවේ සහ උරහිස් දෙකෙන් ගලා යන බවක් දැනුනි. එවිට හුස්ම රැල්ල ඝන බවක් දැනුනි. එවිට තරමක අපහසුතාවයක් හුස්ම ගැනීමේදී දැනුණා. වරහන් ඇතුලේ තද බවක් එවිට තද ගතියක් යයි මෙනෙහි කළා. එවිට තද උණුසුම් ගතියක් මුළු ශරීරයටම දැනුණා. ඒ උණුසුම සමග දහඩිය පෙරෙන ගතියක් දැනුණා. මුඛයෙන් කෙළපෙරී ගලා යන ස්වභාවයක් දැනුණා. ඉන්පසු සිසිලසක් දැනුණා. පසුව තද නින්දකට ගියාක් මෙන් දැනුණා. ඉන්පසු වතුරක සිටින්නාක් මෙන් දැනුණා මිස කිසිම දැනීමක් නැත. මේ මාගේ භාවනාවේ අත්දැකීමය. භයානක සසර ගමනට යන මට සසර කෙටි කර ගැනීමට නිවන් අවබෝධ කර ගැනීම සඳහා භාවනාවට උපදෙස් ලබා දෙන මෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ විදිහට අර ආනපනෙන් පටන් අරගත්තට පස්සේ ශරීරෙ මතුවෙන විවිධ කම්පන චංචල එහෙම නැත්නම් ඒ වතුරකේ ඉන්නා වාගේ එහෙම නැත්නම් ඔය සඳහන් කර තියෙන කොටක් තියෙනවනේ අන්නේම තියෙනකොට ආනාපානය බලන්න පුළුවන්කම තියනවාද නැත්නම් ඒ වාතෙන් ආනාපානය දකිමින්ද මේ අනිකුත් දේවල් විස්තර දකින්නේ එහෙම නැත්නම් මේ දැකීම නිසා ආනාපානය සම්පූර්ණයෙන්ම ගිලිහිලා එහෙම නැත්නම් ආනාපානෙන් යටපත් කරගෙන ڇප්ප කරගෙන දැවිලා තියෙන කෙනෙක් මම දැනගන්න කැමතියි. සානන්තික අවසරයි. සානත මේ ආනාපාන සති දැනෙන්නෙම නැහැ. නාසගේ තේරුමක් එන්නෙම නැහැ. මේව නිසාද නැත්නම් ඒ ස්වභාවයද? නෑ දෙකට ඉස්සර තේරිමත් තිබුණා දැන් තේරෙන්නේ නැහැ එහෙම. හරි. එතකොට මේ විස්තර කරන විස්තර දකින්නකොට කයේ දැනෙන මේ දේවල් දකින්න මම ඉඳගෙන ඉන්නවා. කියන අවබෝධය Tamanට තියෙනවද නැත්නම් කයෙන් හිත ගිලිහිලාද? කයෙන් හිත ගිහින් තිබුණා මේ හිත ගිහිල්ලා ආය නැවතත් කයට මං හිත ගන්නකොට කය හිත මේ කියන්නේ අර හුස්ම වැටෙනවා තේරුණා. කය පිටට ගිහින් තිබුණා ටික දවසක්. ඊට පස්සේ මං ආයම කයට ගන්නකොට කයට ඒ හුස්ම වැටෙනවා තේරුණා. හුස්ම එතකොට බබුව දිගේ ඝනකමට තේරිලා මේ උරහිතෙන් පිට වෙනවා වගේ තේරුණා. ඒ තේරිලා එතකොට ටිකක් අපහසුතාවයක් වගේ හුස්ම ගන්න තේරිලා ඊට පස්සේ මේ මට දැනුණ මේක තද තද ගතියක් මේ තදට හුස්ම ගැනීමක් කියලා තේරුණා. ඒත් එක්කම මුළු ඇඟම උණුසුම් වීගෙන යනවා තේරුණා. උණුසුම් වීම කියලා තේරුණාත් එක්කම මේ මුළු ඇඟේම නිකන් අර වතුර ගලනවා වගේ තේරුණා. එතකොට බලනකොට මම කටිනුත් කෙල පෙරලා දිගටම ඒකත් තේරුණා. ඒතර ඒව දකින්නකොට තමයි සතිය තියෙනවා. නැත්නම් කයේ කයේ තියෙන හිතක්ද එහෙම නැත්නම් සතියෙන් පිට ගිහිල්ලා වෙච්ච වැඩක් කියලාද කියන්නේ? කයේ කයේ තියෙන කයේදිම. ඔව් ඒක නිසා ඉස්සරහට මේ වගේ අපි බලපු නිසා කයේ අපි නොදන්න උනාට වැඩ ගොඩාක් යනවා. කයට මොනවක්වත් කරන්නේ නැතුව එහෙම නැත්නම් කයේ මොනවක්වත් කරන්නේ නැතුව දිහා බලාන හිටියොත් ඔය වැඩ නිදාගෙන ඉන්න බබෙක් හීනෙන් hina වෙනවා වගේ හීනෙන් අඬනවා වගේ වැඩ ගොඩක් කරනවා. නමුත් කය චේතනාපූර්වක යමක් නොකලට සාමාන්‍ය වෙලාවටත් වැඩිය හොත් අවදියෙන් මේක දිහා බලන්න හිටියොත් ඒ ලැබෙන දේවල් එකක් ඉවර වෙනවායි අන්තු මාත්‍රයක් ඉතුරු නොකර. තව එකක් එනවා. ඒක යනවා. තව එකක් එනවා. එකක් යනවා. එහෙම මේ මේක දිහා දිගට බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්නකොට තමයි මේ කායේ කායානුපස්සී විහෙරති කියන විදිහට කායේ කායානුව බලන සුළු ගතියක් එන්නේ. මේවා දිහා මේ ආඩම්බර වෙන්නේ නැතුව කනගාටු වෙන්නේ නැතුව දිගට බලන් ඉන්න පුළුවන් නම් ඒක මේ ආනාපානේ සතියෙන් තන වඩාගත්ත හිතෙන් කෙරෙන ලාභේ තමයි මේ. කෙරෙන ආනිසංස තමයි මේ. නමුත් ඒ වෙනකොට සමහරකට බයක් ඇති වෙනවා. ඇයි මේ කවදාකවත් නේද කියලා වැක්කිරෙන්නේ? ඇයි මේ කවදාකවත් නේද රත් වෙන්නේ? ඇයි මේ කවදාකවත් නේද දාඩි දාන්නේ කියලා. කවදාකවත් නැතුනේ මේ වුණාට වෙනද අපි දන්නේ දැන් සතිමත් නිසා දන්නවා. ඒක නිසා මෙන්න මේකට බාධා කරන්නේ නැතුව දිගට යන්න දෙන්න. ගියාට පස්සේ මේ කය Tamanට ආඳුම්ට්ටු කරන්න බෑ. මේවා නේවාසිකයන් නෙවෙයි මම. මේකේ විද්ධායකයන් නෙවෙයි මම. මේකේ අයිතිකාරයා නෙවෙයි මම මම මේක නිකන් ගේ බලා ගන්න නිකන් වාසකුට්ටි විතරයි එහෙම නැත්නම් සක්කිලිය විතරයි තද නිදිමතක් ඈ තද නිදිමත එනවා ඒකත් අරකම එකක් තමයි සමහර වෙලාවට මේවා දකින්නට ඇවිසෙන හිතෙනවා සමහරට මේකෙන් හිත පැනලා යන්න හදනවා මේ දෙකම මේ තුනම අවදියෙන් බලන්නේ එකයි තියෙන්නේ ඒ බලහින්ද බාධාවක් තියෙනවා නම් අපි වැඳලා හරි කමන්නේ යාප්පු වෙලා හරි කමන්නේ ඒ පේන දේට ස්වභාවයේ පේන්නේ පේන දේ බලන්න හිටියොත් නිදිමතත් එක පැත්තක් එහෙම නැත්නම් මේවා දැකලා කුලප් වෙන මනස තව එකක් ආනපානෙ මැද මේ තුනටම සැකන්නතෝ බලහින්න පුළුවන් නම් භාවනාවේ කිසි බාධාවක් නැතුව මේ විපස්සනා වැඩෙන්න පටන් ගන්න. හිතට පිළිකුලක් තේරුණා. ඒ තේරුණාට කමන්නේ නමුත් භාවනාව කරාරින්න එපා. වහන අතාරින්නේ නැහැ. බලාගෙන බලාගෙන යනවා. පිළිකුල නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට ද්වේෂයක් ආවොත් භාවනා කැඩෙනවා. පිළිකුලක් තමයි ගැඹුරු. දකින්න පුළුවන් මේක ඇත්තටම එහෙම ගන්න කියන වටිනා මසුරු මොකක්වත් කරන්න දෙයක් ඇත්තේ නැහැ. තියෙන්නේ මේ වැගිරෙන දේ තමයි අපි නිකන් හරියට වැසිකිළිය බලා ගන්න මනුස්සයා වගේ. ගෙදර වාසික ඇසිකිලි හොදන්න එන වාසකුට්ටිය ඉන්නේ. එච්චරයි අපිට මේකේ තියෙන අයිතිය. නවදොරින් වැගිරෙනවා කාර්ලෝක සුද්ධ කරලා තියාන හිටපන්. හැබැයි මොන්න තාලෙන්වත් අපි හිතන සාලෙ වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ බැලිල්ල විපස්සනා බැලිලා. ඒක දිගට බාධාවකින් තොරව දිගට යන්න ඉඩ දෙන එක තමයි අපි කරන අනුග්‍රහය. ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේ ආස්වාසය ප්‍රාස්වාස සුසුම් රැල්ල සියුම්ම මට දැන් වැටහි. එය ටික වේලාවකින් විනාඩි 30කදී පමණ නොදැනී ගොස් ඉලෑට අස්සෙන් උදරය ඔස්සෙන් හැකිලෙන පිම්බෙන බව දැනේ. ඒ ඔස්සේ සිත යොමාගෙන සිටින විට මගේ ඇඟ සීතල වී වැగిරෙන බවක්ද උගුර පපුව සිරවෙන බවක්ද දැනුනි. මේ తත්වය විනාඩි 10ක් පමණ පැවතිනි. ඇඟට වේසක් දැනුණු අතර ශරීරය අප්‍රාණිකව ගිය බැවින් මගේ හිස පහතට නමා ටික වේලාවක් සිට හිස ඔසවා බැලිමි. අවට අඳුරු බවක් පෙනිනි. ටික වේලාවක් ආනාපාන සති භාවනාවෙන් මිදී සිට සක්මන් භාවනාවේ යෙදිමි. ඇඟේ සීතල ගතිය තවමත් ඇද්දැයි නිරීක්ෂණය කළ අතර එවන්නක් නොවිනි. මම සක්මන් භාවනාවේ යෙදුණෙමි. කිසි අපහසුතාවයක් නොවුනි. ආනාපාන සති භාවනාවේදී මට දැනුණු එම සීතල ගතිය ශරීරයේ වැగిරෙන ගතිය හිසේ පපුවේ උගුරේ ඇතිවන අපහසුතාවය මගහරවාගෙන භාවනාව ඉදිරියටත් කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ මේ කරන සත්ක්‍රියාවේ බලයෙන් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් සසරෙන් එතර වීමට ලැබේවා. මේවා බාධාව අයින් කරන්න නම් බෑ. අයින් කරන්න පුළුවන් ඉතින් සියදී නසාගත්තොත් අයින් වෙනවා. ඒක නම් 100 100ක්ම ෂුවර්. මේ ශරීරය කියන්නේ ඔච්චර තමයි. නමුත් මේ ගණන් ගන්න නැතුව ඉන්න නම් පුළුවන්. ගණන් ගන්න නැතුව ඉන්න තමයි බුද්ධ ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ. මෙච්චර ශරීරේ වද දුන්නත් සිල් රකින්න මේ ශරීරේ තියෙන්න eBay. මෙච්චර කරදර කරන්න මේ ශරීරේ වද දුන්නත් සතිය පිටවන්න මේ ශරීරේ තියෙන්න eBay. මේ කරදරාවට සීල කැඩෙන්නේ නැහැ මේ කරදරාවට සතිය සමාධියේ සද්ධාව කැඩෙන්නේ නැහැ මේ මේ කරදරාවට සතිය කඩා ගන්න නැහැ කිව්වොත් එහෙම ඔය එකක්වත් කරදර වෙන්නේ නැහැ. ඉතින් මේ අපි ජීවිතේ විඳලා තියෙන කරදරත් එක්ක බලනකොට මේ තරම් උතුම් ගමනකට මේවා කරදර කරගන්නේ මොකටේ? මම එකක්වත් දරා ගන්න බැරිව නෙවෙයිනේ. ඒක අටුවචාන් වහන්සේලා සඳහන් කරනවා. බලාපොරොත්තු නැති දේවල් නම් ගොඩක් වෙයි. හැබැයි එකක්වත් දරන්න බැරි දේවල් ඉන්නේ නැහැ. ඒ ඔක්කොම භාවනාව. ඉතින් ඒ වගේ එනකොට මේකත් නැතුව ඉල්ලන්න හදලා මොකද්ද මේ දුක්ඛ සත්‍ය කියලා බලාපොරොත්තු වෙන්නේ? මේ තමයි දුක්ඛ සත්‍යයේ නියෝජනය. මේවා ටික ටික ටික ටික දරාගනිමින් සතිය කඩා ගන්න නැතුව, සීලය කඩා ගන්න නැතුව, ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව යන එක තමයි අපිට තියෙන බාධක තීමේ තරඟේ වගේ අපිට තියෙන අභියෝගය. ඒ නිසා මේ කරදර මේක කරදරයක් නෙවෙයි කියලා ගිය ගමන් මෙwidetilde බරපතල එකක් දීලා අහනවා මේක තියෙද්දිත් බාහනා කරන්න පුළුවන්. කවදා හරි මතක තියානින්ද සෝවන් මාර්ග ඥානෙ ලැබෙන්න ඉස්සෙල්ලා මරණ වේදනාව බුද්ධි විඳලත් සතිය කැඩෙන්නේ නැහැ. මරණ වේදනා හා සමාන දෙයක් තියෙද්දි ස්ත්‍රීල කැඩෙන්නේ මරණ වේදනා හා සමාන දුකක් භාවනාවෙම අවසබද්ධාව කඩා ගන්නෑ කියලා මූර්තයේ අත්දකපු දවසට පහුවෙන තමයි අමූර්තයේ අත්දකින්නේ. ඉතින් මේ පුංචි පුංචි දේවල් වලට කරාරන මනසට කවදාකවත් භාවනා විදිනුවක්වත් ප්‍රතිශක්තියක්වත් ඉවසීමේ ශක්තියක්වත් වැඩෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන්කම තිබුණාට මේ පුංචි දේවල් වලට ඉල්ලීම් කරන්න යන්න එපා බොළඳයි. දරන්න පුළුවන් දේවල් මේට වැඩි අපි දරලා තියෙනවා මේ වැඩේ යනවා තේරෙනවා නම් සතිය තියෙනවා තේරෙනවා මේට වැඩි හතප්පයක් කඩලා ගියත් භාවනා කරගෙන යන එක මිස මේ වගේ පොඩි පොඩි දේවල් නැතිකරන්න අඬන එක යෝගාවචරේකට තරම් වෙන්නේ නැහැ. ඉවතන්න පුළුවන් කියන එක මම අහන්නෙත් නැතුව උත්තරයක් දෙනවා. ඔක්කොම ඉවසන්න පුළුවන් දේවල්. ඒ චේති සතිය පවත්තන්න. එතකොටයි අපේ අදිෂ්ඨාන ශක්ති, චිත්ත ශක්ති වැඩෙන්නේ කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ආනාපාන සතිය මාගේ මූලික අරමුණ වේ. භාවනාව පටන්ගෙන පරයන්ක භාවනාව ඊතා ඉක්මනින් සිත තැම්පත් වේ. මා මේ අවස්ථාවේ යම් වේලාවක් වරහන් පිටු සැලකිය යුතු සිටීමේදී මට කය බිම ගැටෙන ස්ථානවල තද ගතිය හොඳින් දැනේ. මම මුලින් දැනෙන තද ගතිය මට හොඳින් නිරීක්ෂණය කළ හැක. වරහන් ඇතුලේ මුල මැද අග. නමුත් ස්වාමින් වහන්සේ ටික වේලාවක් යන විට වෙනදාට වඩා වේගයෙන් වෙනත් තැන්වලද තදගතිය දැනේ. මේ තදගතිය ඊතා ඉක්මනින් ඇති වී නැති වී යයි. මා මුල මැද සිතන විට එය නැති වී ගොස්ය. සමහර විට මුල සිතන විටම නැති වී ගිහින්ය. ස්වාමින් වහන්ස මට මෙහි ප්‍රශ්න දෙකක් ඇත. එක මට දැන් මේ තද ගතිය ඇඟේ අනිත් තැන්වල උදාහරණයකට පිටේද දැනේ. මෙය සිදුවිය හැකිද? තවද මස් පිඩුවලද දැනේ. මෙයද මට ප්‍රශ්නයකි. මා සිතුවේ තද ගතිය දැනිය යුත්තේ ඇඟේ ඇට ආශ්‍රිතව පමණක් කියාය. දෙක මෙසේ තදගතිය ඊතා ඉක්මනින් සෑම තැනින්ම මතුවෙන නිසා මාගේ සිත කලබලයට පත්වේ. එවිට ඊතා තද වේදනාවක් ඇතිවේ. අනිවාර්යයෙන්ම මෙය වේදනාවක් බවද බවත් තදගතියක් නොවන බවත් වැටහි. මේ හේතුවෙන් මාගේ භාවනාව පැය භාගයක් පමණ කෙටි වී මට භාවනාවෙන් නැගිටීමට සිදුවේ. ඔබ වහන්සේට සෙරුවන් සරණයි. ඔබ වහන්සේ පතනා බෝධියකින් සියලුම මාර්ගඵල අවබෝධ වේවා. පළවෙනි කොටස ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතනවා තද ගතිය එන්න ඕනේ ඇටවල විතරයි කියලා. ඔන්න මෝඩ කණ්ඩික කවදද වීම තියන්නේ? එන තද ගතිය අත්පනා පිටේ ඉන්න එක පිළිගන්නේ නැතුව මට ඔයා ඉන්න ඕනේ අතරින් විතරයි මෙතරින් විතරයි කියන මනසය තුල අනිච්ච සංඥාව නැහැ. මේ ඇට ඇටවල විතරයි තද ගතිය තියෙන්න පුළුවන් කියලා මොකද්දෝ ඔළුව හිර කරගෙන තියෙනවා. මේ පේන දේ අස්පනා පිට භූතම් භූතතෝ පස්සති කියන අස්පනා පිට පේන දේ ප්‍රතික්ෂේප කරලා අර කවුදෝ හිතපු දෙයක් නැත්තම් Taman හිතාගෙන ආපු දෙයක් අයින් කරනවා අන්න ඒක වෙන් කරන්න බැරි නම් ඒ ඒකට හිත හදාගන්න බැරි නම් ඉතින් භාවනා දියුණු කරන්න බෑ. පේන දේ අදාහගන්න ඔය හිතාගෙන ආපු දේවල් පොඩ්ඩකින් පැත්තකට තියන්න. දෙවෙනි එකේදී මේ වගේ වේදනාවල් එනකොට හිත ඇවිස්සෙනකොට හිතේ වේදනාව තමයි මේ කයේ වේදනාවට වැඩිය තද ගතියට වැඩිය දරා ගන්න බැරි. ඉතින් ඒ වගේ මේ කොහෙදෝ යන එකක් අරගෙන වේදනාවක් හදලා දෙන හිතට මගේ හිත කියන එක මොනතරම් පාහරද කියලා හිතන්නේ. මොනතරම් දුෂ්ටද කියලා හිතන්නේ. මොනතරම් අමනද කියලා හිතන්නේ. මොනතරම් දුකට අපි කැමතිද කියලා බුදුහාමුදුර කියන්නේ මේ හිත මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ කිසි පැකිලීමක් නැති කරන මගේ හිත කියලා කියනවා ඒ මගේ කියලා ගන්න අර දුක් පැකට් එක තමයි. හන්ද තමයි. ඒ නිසා ඒ වගේ මේ කරගෙන යන භාවනාවට පොළු දාන, බොරු වලවල් කපන, කකුල් මාට්ටු දාන මේ හිතට මගේ කියාගන්න අපිට කොහෙන්ද අයිතිවාසිකම්? කොච්චර දැඩි ආත්ම සංඥාවක් සාස්වත දිට්ඨියක් නිත්‍ය සංඥාවක් තියෙන්න ඕනද මේ ඇටෝල විතරයි තද ගතිය තියෙන්න පුළුවන් නේ අරකේ වෙන්න බෑ කියලා ගණ්ඩත් මේ තද ගතිය මතින් වේදනාවක් හදලා භාවනාවෙන් අපි අල්ල විසි කරලා දාන හිතට මගේ හිත කියන්නේ අන්නේ දෙක නැතුව බලන්න මං හිතන්නේ මම කිව්වයි කියලා පුළුවන් වෙයි කියලා. නමුත් ඒක භාවනාවෙන් හදන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අසුවිරු ඥාන අවශ්‍යයි. මේ මා හිත මගේ කියා ගන්න මනුස්සයාට අනාත්ම සංඥාව ගන්න බෑ. අනිච්ච සංඥාව ගන්න බෑ. එයා හිත පුළුවන් තරම් කරන්නේ අනාත්ම සංඥාව එනකොටම ආත්මය හදලා දෙනවා. අනාත් අනිත්‍ය එනකොටම නිත්‍ය සංඥාව හදලා දෙනවා. ඒ නිසා හිත කරන දේවල් පුළුවන් තරම් බලන්න නේතං මම නේසෝ හමත්මි නමේසෝ අත්තා. මේක මම නෙවෙයි. මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියන විදිහට සලකා බලනකොට අපි කියන යෝනිසෝමනසිකාරය කියලා. මේ විදිහට කියනවා අයෝනිසෝමනසිකාරය කියලා. ඒ නිසා මේ භාවනා කරනකොට එක්ක අයෝනිසෝමනසිකාරය නොකර නිකන් ඉන්න. ඒක ලොකු ලාභයක්. එතකොට යෝනිසෝමනසිකාරය ඉඳ ලැබෙනවා. මුත් මේ අල්ල බදාගෙන තියෙන අයෝනිසෝමනස්කාරය අතාරින්න නැත්නම් ඉත්තයකට කබල්ලාය ගෑල් ගිහිල්ලා මුත්තාපල් නොයන් කිව්වා වගේ අල්ලගන්න බෑ නේද? ඉතින් මට කරන්න දෙයක් නැහැ. බුදුහාමරණ කරන දෙයක්වත් නැහැ. ඒකටයි මේ බණ කියන්නේ භවනා කරනකොට වෙන දෙයට ඉඩ අරින්න මේ මතිමත අන්තර ඇවිල්ලා ක්‍රියාත්මක වෙනකොට ඒවා ෂට වශයෙන් මායාවී වශයෙන් වංචනික වශයෙන් ඒ වගේ පැත්ත ගන්න එපා අත්දකින්න ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීලා යන්න. එතකොට මට පේන විදිහට භාවනා ඉදිරියට යනකොට ඒකට දෙපොලකින් කොකු දාගෙන තියෙනවා. අනවශ්‍ය කොක්කක් මේ වැටලා තියෙන්නේ. කරුණා කරලා ඒ කොක්ක දිගෑරෙන් බැරලා ඉදිරියට යන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහනට ආධුනිකයෙක්මි. මෙවන් දීර්ඝ භාවනා වැඩසටහනකට සම්බන්ධ වන්නේ ජීවිතයේ පළමු වතාවටයි. ආනාපාන සති භාවනාව. පෙර දින ඔබ වහන්සේ මාගේ කර්මස්ථානයේ විස්තරයට දුන් උපදේශ පරිදි මම දිගටම ආස්වාසේ ප්‍රාස්වාසේ නිමිත්ත කොටගෙන භාවනාවේ යෙදුණෙමි. පරිසරයේ සිදුවන විවිධ ශබ්ද දෙසත්, කයේ සිදුවන විවිධ වෙනස්කම් දෙසත් සීයෙන් අවධානයෙන් යොමු කළෙමි. මුලින්ම ඒවායේ ඇතිවීමක් සහ නැතිවීමක් මට දැකගත හැකි විය. මම ඒ අරමුණු වල මොහොතක් සිත රැඳෙව්වෙමි. ආපසු මූලික අරමුණ වන ආස්වාස ප්‍රාස්වාසයට සිත ගත්ෙමි. සමහර අවස්ථාවල සිත ශබ්ද වෙනත් අරමුණු කෙරෙහි ශබ්ද ආදී වෙනත් අරමුණු කෙරෙහි මොහොතකට ඇලී යාමට සැලැස්සුවෙමි. නැවත මූලික අරමුණ වෙත ගත්ෙමි. සිත නිමිත්තක් නිමිත්තක ඇලෙන විට සිතෙහි පැවැත්ම පවතින බව හැඟේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මම දෙපා සහ සිතේ හැසිරීම කෙරෙහි අවධානය යොමු කළෙමි. පාදයට සිතින් දෙන අරමුණක් වීම විධානයක් අනුව පාදයේ ඉදිරියට ගෙන යන ආකාරයත් පාදයේ පොළව ස්පර්ශයේදී පතුල් වලට දැනෙන සුඛ වේදනාවක් ක්‍රමෙන් ශරීරයේ බර දැනීමේදී ඇතිවෙන දුක් වේදනාවක් පාදයේ ඔසවා ශරීරයේ බර අනිකට සංක්‍රමණය වීමේදී පාදයේ පාදයට දැනෙන සැහැල්ලුවත් අත්විඳෙමි. පියවරක් පියවරක් පාසා මේ ආකාරයට සුඛ දුක්ඛ වේදනාවන් විඳෙමි. එසේම බර අත්හැරීමේදී පාදයට වරහන් ඇතුලේ කයට දැනෙන සැහැල්ලුවත් අත්විඳෙමි. චර. ආයිද මේකදී වෙන වේදනාවල් දුක් වෙන්න පුළුවන් සැකපෙන්න පුළුවන් හැම එකක්ම බලන්න ඉන්න පුළුවන්කම තියෙනවනම් තේරෙයි සැපක් නැතුව දුකක් ගන්න බෑ දුකක් නැතුව සැපක් ගන්න බෑ ඒ දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙලා තියෙන්නේ අපේ හිත නිතරම මේ දෙකෙන් සැප විතරක් ඉල්ලන නිසා පුදුමාකාර අසහනයක ජීවත් වෙන්නේ. නමුත් මේ පැමිණෙන දුක පැනිරහයි කියලා ඒක බාරගත්තොත් ඔය අපේ තියෙන ආතති ගතිය ගොඩක් නැති කරන්න පුළුවන්. ඒක ගොඩාක් යෝගාවචරයේ අත්දකින්නේ සක්මනී තමයි. පරියන්කයට වැඩිය සක්මනේ ගොඩක් අවස්ථාවල් ලැබෙනවා. මේ වගේ සැප එනවා දුක එනවා. ඒක එක එකට එකට මාරු වෙනකොට දෙක විශේෂයෙන්ම වෙනසක් නැතුව හිත බලන්න ගත්තොත් සතිය හොඳට අරමුණු මාරු වුණාට සතිය පවතින බවත් මේ දෙක මේ සැප මේ දුක කියලා වෙන් කරලා මෙනෙහි කරන තරම් දක්ෂ වුණොත් හැම වෙලාවෙම සැපේ ඉඳලා දුකට යනකොට දුකේ ඉඳලා සැපට යනකොට අතරමැද අදුක්කම සුඛ වේදනාවක් උපේක්ෂා වේදනාවක් තියෙනවා ඒක අපිට අහුවෙන්නේ නැති හැටිත් අහුවෙන්න ඉඩ තියෙනවා ඒ අදුක්කම සුඛ වේදනා නැත්නම් යටිපහුවෙන තැන තමයි මධ්‍ය ප්‍රතිපදාව තියෙන්නේ සැප දුක දෙකේ නෑ. ඒ නිසා සැප දුක දෙකම එනකොට දන්නව අනිවාර්යයෙන්ම මෙතන යටිපහුව වෙන දෙයක් තියෙනවා කියලා. දක්ෂ යෝගාවචරය අල්ලනවා. සැපෙන් දුකට දුකෙන් සැපට නිසිනින්ද මාරු වෙන්න ඇරලා මේ මාරු වෙන තැන අදුක්ඛම සුඛ නොදුක් නොසුව තැනක් තියෙනවා. ඒක අහුවෙන්නේ නැති හැටි. තෘෂ්ණාව නිසා අපි සැපයි දුකයි අතර තට්ටු මාරුව කෙරුවට මැද අහුවෙන්නේ නැති හැටි දකින්නකොට පේනවා. අපි මෙතෙක් කල් සංසාරේ දැකලා තියෙන ওই දෙක විතරයි. නමුත් අදුක්කම සුඛ වේදනා තමයි මුළු කාලයෙන් 80ක විතර ඉන්නේ. අපි මේ කතන්දර ගොතන්නේ ගැටෙන්නේ සැපයි දුකයි. ඒක නිසා සැපයි දුකයි හොඳට බලන්න. විස්තර සහිතව බලන්න පුළුවන් නම් මේ සැපේ සිට දුකට මාරු වෙන තැන දුකේ සිට සැපට මාරු වෙන තැන අතර යටිපහුව වෙන තැන අල්ලා ගන්න පුළුවන් වුණොත් ඒක දැන ගැනීමම සැපක් කියලා බුදුරජාණන් ශ්‍රී දේශනා කළා. ඒ හැමදාම යටිපහුව වෙන මේ අතරමැද තැන දැන ගැනීමම සුඛයක් ඊට ප්‍රයෝජනයක් හම්බ වෙනවා ඒක මධ්‍යම ප්‍රතිපදා බවට පත් වෙන නිසා මෙහෙම යන්න අරින්ද නමුත් lessලා යන්න දෙන්න එපා හැම වෙලාවෙම බලන්න මේ සැපටයි දුකටයි අතරමැද තියෙන නොදුක් නොසුව අවස්ථාව දැක ගන්න පුළුවන් වුණොත් ලොකු ඉදිරිපීමක් වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කාලයක සිට අත්ති සංඥාව වැඩුව කෙනෙක් මේ දැන් මට සක්මන් භාවනාවේදී මම සක්මනේ යෙදෙන විට මගේ කය ඇටසැකිල්ලක් මෙන් පෙනේ. ඇටසැකිල්ලක් සක්මන් කරන වාසේ දැනගෙන දැනෙන නිසා මා කල යුත්තේ කුමක්දයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් අට්ටික සංඥා වැඩි වෙච්ච ඕක ගණ්ඩ නම් දැන් ඉතින් නෑදෑ ගෙටාවට පස්සේ මගෙන් අහන්නේ මොනවද ආයි? හොඳාගෙන කියන එන්න එන්න කියන ආවට පස්සේ කියනවා මට දැන් මෙන්න වදේ මේ hali කෙලියක් මෙන්න ගෙට ඇවිල්ලා අයියා. කවුද කිව්වේ අට්ටික සංඥාව වඩන්න කියලා? මම මම නම් කියලා නැහැ. ඉතින් වැඩුවා නම් ඉතින් හම්බුනට දැන් ඉතින් කියපු දේ නන අඬ මේ යකාට මතුනකොට ඌ පරල වෙලා ආවේශ වුණාට පස්සේ අඬල වැඩක් තියෙනවා මතු ලගින්න ගත යකන්නේ. මට තේරෙන්නේ මේ ප්‍රශ්න මොකද්ද මේ කියන්නේ කියලා මේක අනිත් එක මේ අපි මෙහෙන් දෙන උපදේශිකුත් නෙවෙයි. ඉතින් දැන් එහෙම පේනවනම් ඒක එපා නම් මොකටද යකාට කතා කරේ? අට්ටික සංජානට කතා කරේ මොකටි? ඒ යෝගාවචරය අතින් කියවෙන්නේ නැති කොටසක් තියෙන ප්‍රශ්න මම දන්නේ නැහැ. කරුණා කරලා ඉදිරිපත් වෙලා කියන්න. කොහොමද මේක ප්‍රශ්නයක් වෙන්නේ කියලා. මේ බොහොම අමාරුවෙන් අඬ ගහලා ගෙට ගත්තට පස්සේ දැන් මෙන්න මෙන්න පොලි මේ දැන් මේ මිනිහා ගෙට ඇවිල්ලා කියලා මට කියලා හිනොයි. මං හිතන්නේ මේව කිව්වට පස්සේ යෝගාවචර ඉදිරිපත් වෙයි කියලා. යා ගෙදර ඔකම තමයි ගෙදර ඉන්නකොටත් කරන්නේ. කොහේ හරි තියෙන කුණු කන්දක් ගලුවේ දා ගන්නවා. එද්දාසේ දාගෙන කනවා කනවා කියලා මැරෙන්න ගෑ ගන්නවා අල්ලපු ගෙදර මිනිසුන්ට ඇහෙන්නේ. මුකුටි මේ අහ කන කුණු කන්දක් දාගන්නේ. තොංගාන දන්නේ. නිකන් දෙනකොට ඔය නිකන් මොන මොනවාරි කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස මම මෙහි භාවනාවට එන්න කලින් තමා ස්වාමීන් වහන්ස අක්ති භාවනාව වැඩුවේ. ඉතින් අර සක්මන් කිරීමේදී මට මගේ කය ඇටසැකිල්ලක් වගේ දැනෙනවා. ඒක සතිය පිටවන්න බාධාවත්ද කරදරයක්ද? ලේසියක්ද? එimhe පේන එක ඇටි වශයෙන් සක්මන් කරනවා ඇටසැකිල්ලක් ඇවිදිනවා කියන එක කයෙහි හිත පිටව ගන්න සක්මනේ හිත පිටව ගන්න ඇවිදින බව දැනගන්න වාසියක්ද කරදරයක්ද? වාසියක් කියලා දැනෙන්නේ නැහැ ස්වාමීන් කරදරයක් කියලා දැනෙන්නේ නැහැ අර මගේ අර මගේ කය මට දැනෙන්නේ මම අර ඇවිදිනකොට ඇටසැකිල්ලක් ඇවිදිනවා වගේ හරි ඒක තියෙන තියෙද්දි පියවර කීයක් සක්මනේ ඉන්න පවත්වන්න පුළුවන්කම තියෙනවා ටික සාමාන්‍ය වෙලාවක් මම මගේ කය පවත්වනවා ස්වාමීන් වහන්සේ හිටි ගමන් අර අර ඇටසැකිල්ල පේන්න පටන් ගන්නවා මේ පේන එක මේ පවත්වන එකට බාධාවත්ද කරදරයක්ද බාධාවක් තමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ බාධාවක් වෙන්නේ මොන විදියකටද? සම්මන් කර කර යනකොට මේක ඇට සැකිල්ලක් ඇවිදින වගේ පේන එක බාධාවක් වෙන්නේ මොන විදියටද ඒක මේ සතිය කඩලා දානවද? මගේ කය සම්බන්ධව මට මගේ අර සතිය පිහිටව ගන්න බාධාවක් වගේ දැන් එක පාටම මට මේ අර ඇටසැකිල්ල මගේ හිතේ මතුවෙන්නේ මේ ස්වාමීන් වහන්සේ ඒකයි. ඒක ඇටසැකිල්ල මතුවෙන්නේ සතිය නිසාමයි කියලා ගත්තොත් මොකද වෙන්නේ? මේක සතිය තියෙන නිසා තමයි ඇටසැකිල්ල මතුවෙන්නේ. බාධා වෙන එකක් නෙවෙයි මේක මේ පෙර කරන කර්මස්ථානයේ 30ට පැමිණීමක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒක බාධාවක් විදිහට ගන්න නරකයි. මම ඇවිදින බව තහවුරු කරනවා මෙයා තවත්. සතිය පිළිහින්න බවට තහවුරු කරනවා මිස බාධාවක් කරන්න බෑ. අනිත් එක මේක වඩන ලද්දක් නේ. කල්ලාතු පුරුදු කරලද්ද. එහෙමයි. ඒක නිසා මේක වාසියට ගන්න ඉගෙන ගන්න යෝනිසමනසිකාරය කියලා කියන්නේ ලැබෙන මොනම දෙයක් සතියට වාසියට ගන්නවා නම් යෝනිසමනසිකාරය. එහෙමයි. එන ඕනෙම දෙයක් අවාසියට ගන්නවා නම් ඉතින් අයෝනිසමනසිකාරය. වාසියට ගන්නවද අවාසියට ගන්නවද කියන එක අපේ තීන්දුවක්. ඒ අරමුණේ නෑ මේ වාසිය කරන්න අවාසි කරන්න ඕනකමක්. Taman එක බලන හැටි තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි එතකොට මොකද්ද මේ මේ සාකච්ඡා කරපිට වටහා ගත්තේ? ඒ එම මේ අර සංඥාව මට මගේ භාවනාවට බාධාවක් නොකරගෙන සතියෙන් එම් සක්මන් භාවනාවේ යෙදෙන යෙදෙන්න කියන එකනේ ස්වාමීන් වහන්සේ. සතියට අරමුණක් කරගන්න. මේක තියෙනකොට සතියට මෙහෙම පේන එක හොඳයි. මම දැන් ඉඳගෙන නෙවෙයිනේ. එහෙම. ඇවිදිනවනේ ඇවිදින බව තහවුරු කරනවනේ මේක. එහෙම. නිදාගෙන ඉන්නව නෙවෙයිනේ. ඒක තහවුරු කරනවනේ කියලා මේක වාසියට ගත්තොත් ප්‍රශ්නයක් හිටින්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්ස මා මේ සෙනසුනට පැමිණි පළමු අවස්ථාවයි. පළමු දින ධර්මදේශනාවට අනුකූලව වාඩි වීමේ ඉරියව්වේදී නාසයේ ඉදිරිපිට සිහිය පිහිටවා හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම නිරීක්ෂණය කළා. ඒ අතරතුර මාගේ සිත වෙනත් සිතුවිලි කරා විසිර ගියා. ඒ විසිර ගිය සිත ටික වේලාවකින් නැවත පෙර සිටි ආනාපාන සති මොහොතටමපත් වුණා. ආපසු පෙරසේම විනාඩි 15ක් 20ක් පමණ හොඳ සතියකින් හුස්ම ඇතුළු වීම පිටවීම දකමින් සිටිය හැක. ඇතුල් වෙන හුස්ම සිසිල් වෙන බවත් පිටවන හුස්ම රස්නය ඇති බවත් විටින් විට නිරීක්ෂණය කළා. හුස්ම සියුම් වී නොදැනී ගියා. තවත් විටක අතේ ඇඟිලි ඇටවලින් ටන් ටන් සද්දයක් නිකුත් වීමත් ඇඟ පුරාම ඉදිකටු අනිනවා වගේ දැනුණා. දහඩිය දැමීම ඔළුව පිටිපස විදුලි දහරාව දුවනවා වගේ දැනුණා. මේවා ස්වභාවික බව ස්වාමින් වහන්සේගේ දේශනෙන් දැනගත්තා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දැන් කයේ ස්වභාවය නිරීක්ෂණය කරන අතර වඩාත් ප්‍රකටව ආනාපාන රැල්ල දැනුන විට ඒ කරා නැවත සිත පිහිටවීමෙන් සතියෙන් සිටිමි. ඉදිරියට අවශ්‍ය උපදේශ මෛත්‍රියෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා. කයේ වගේ දැනෙනකොට ගොඩක් වෙලාට වෙහෙස කරගතියක් දැවිලි තැවිලි තමයි තියෙන්නේ. නමුත් ඒක සතියේට නිමිත්තක් කරගන්න දන්නවනම් ආධාරයක් කරගන්න දන්නවනම් ඔක්කොම මට්ටම් කරගෙන වලගොඩේ සමතලා කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම යනකොට මේ ප්‍රශ්නේ අවසාන දිහාවට මෙන්න මෙහෙම ගැටළු ස්ථානයක් වෙන්න පුළුවන්. මම මේ වගේ වෙලාවල නැවත නැවතත් ආනාපානෙ බලන්න ඕනේද? එහෙම තමයි ශරීරේ පුරාම තියෙන මේ කම්පන චංචල ගති, උණුසුම් සිසිල් ගති, දැවිලි තැවිලි බලන්න ඕනේද? කොහාටද මනස මෙහෙවන්න ඕනේ කියලා, මානසිකාරය යොදන්න ඕනේ කියලා ප්‍රශ්නයක් ආවොත් ඒක සැකයක ලකුණක් කියලා තේරුම් ගන්න ප්‍රශ්නයක් ආවොත් පමණක් ආනාපානට හිතව ගන්න. ප්‍රශ්නයක් ආවේ නැත්තම් ඒක නිසක මනස කොහොම අනිකයි තියෙන්නේ. ඉතින් මේ හැම වෙලාවෙදීම මම මේව ප්‍රකාශ කරන්නේ ප්‍රශ්නයන් නැනගීම නොපැමිණීම දක්ෂකම. ප්‍රශ්නේ ප්‍රශ්න අහන කට්ටිය මන්දොත්හයි කරන්නේ නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් නිසකව යන්න පුළුවන් නම් ඒ තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාවේ අනිත් පැත්ත තමයි සැකේ. සැකේ ආවට පස්සේ ඇයි මෙහෙම වෙන්නේ කියලා නාස්තික ප්‍රශ්නයක් අහනවා. මේ අස්පනා අපිට පෙනෙද්දී ඇයි කියලා. මොන පදනමින් දාන්නේ මේ අපිට තියෙන අස්පනා අපිට තියෙන එක බලන එකනේ. පේන එක හොඳට බලන්න බලන්න බැරි වෙන්න එකම හේතුව මම දකින්නේ යෝගාචර පුදුමාකාර සැකයක් තියෙනවා. ඒ කියන්නේ සද්ධාව නැහැ. නැත්නම් සද්ධාව ශක්තිමත් නැහැ. සද්ධාව ක්‍රියාත්මක නැහැ. ප්‍රායෝගික නැහැ. මේ වෙලාවේදී කොයි එක හරි කමන්නේ හැක නැතුව යන්න පුළුවන් නම් බොහෝම ඉක්මන් භාවනාව. නමුත් මේක නිමං සංදියට ගිය මිනිස්සෙක් වගේ පැරේ යන්න මේ පාරේ යන්න ඒ පාරේ යන්න මේ පාරේ යන්න කියලා තරන්දි තරන්දි ඉන්නකොට පිටිපස්සෙන් එළවන්න හොරා අල්ල ගන්නවා යා. යන්නේ එතනදී නිමං සංදියකට ආපෙලාවේදී හරි හෝ වේවා වැරදි හෝ වේවා නිසකව යනවනම් අඩු ගන්න එක වැරදි කියලා හරි තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක සදා අනුගෙන් අහන එක වැරදි වැඩක් නෙවෙයි. අහන එක හොඳයි. නමුත් භවනා ජීවනෝ කියන්නේ ඉස්සරහට එම නාහා සද්ධාවෙන් මේක විසඳ ගන්න පුළුවන්. ඒ නිසා ශරීරයේ තියෙන ඒ කෝලං බැලුවත් කමකුත් නැහැ. ආනාපාන දිහා තියෙනවා. ඒක බැලුවත් කමක් නැහැ. කිසිම දෙකක තරණක් පිටක් අවශ්‍ය නැහැ. හිතේ විශ්වසනීයතාවය ඇති වෙනවනම් ඒ නිසා හැම වෙලාවෙදීම නතර වෙවි උරගගා නතර වෙවි ප්‍රත්‍යක්ෂණය කර කර යා යුතු නැහැ. යා යුතු වෙන්නේ සැක තියෙන කෙනාට විතරයි. ඉස්සරහට ලැබෙන ලාභය තමයි මොන දෙයකට හරි විශ්වාසයේ මොන දෙයක් හරි නිතකව කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබුණා. එදාට තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ. අවික්ක ප්‍රසාදයක් පහළ වෙනවා නොසරණ සද්ධාාවක් ඇති වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සීලය පිළිබඳව. ඒක නැති කෙනා හැම හන්දිස්ථානට ආපු ගමම නතරලා වටපිට බලනවා. ඒ බුදුම පණ්ඩිත ශාන්සි කියන්නේ කැමලියන් යෝගී කියලා බෝධිලිම වාගේ. බෝතලෙම ගොදුරට පයින්න ගමන් මගට ගිහලා ඔළුව හොල්ල හොල්ල ටිකක් වෙලා ඉන්නවා. ආයෙ ටිකක් ඉඳලා ආයෙ ඔළුව හොල්ල හොල්ල ඉන්නවා. ඉතින් මේ බෝධිලිමලා තමයි උඟ දෙන්නේ. ඒ කියන්නේ සද්ධාව නැතිකම. අනුරාධපුර යන්න දහසක් මල් පූජා කරන ඕන තරම් සද්ධාවක් තියෙනවා. ප්‍රත්‍යකේ තියෙන සල්ලි ටික අරන් දෙන්න ලොකු සද්ධාවක් තියෙනවා. මේ භාවනා කරගෙන යනකොට කම්මෝගෝ චිකාගෝ කියලා යන්නේ ඒක නෑ. එක්කෝ ශරීරෙට තියෙන ආසාව. එතෙන් ජීවිතෙට තියෙන ආසාව නැත්නම් මේ සද්ධාවේ නිකන් මංචාඩියක් දෙකක්වත් අරගෙන එන්න එපා මීත්‍රිකල්ට එනකොට. හොරිදැටයක් තරම් බර ටිකක් හරි. ඒකවත් නැහැ ආහන ප්‍රශ්න දිහා බලනකොට මං කිසිසේත් මේ ප්‍රශ්න ඇහිල්ල මන් දොත්හයි කරන්න නෙවෙයි කතා කරන්නේ. අත්‍යවශ්‍යයි මේක. මේ ප්‍රශ්න වලට මේ මේක කිව්වොත් මම හිතන්නේ තවත් මේකේ පිරෙයි කියලා. මේ ප්‍රශ්න ඇහිීම නැත්නම් මේ වගේ දේවල් කල්පනා කිරීම ධම්මවිචය කියලා හිතනවනම් විමර්ශා බුද්ධිය කියලා හිතනවා නම් විමසුන් නොවන නැත්නම් විචාර බුද්ධිය කියලා ඒක නම් මෝඩකම. හැම වෙලාවෙම සැකය ප්‍රඥා ස්වරූපයෙන් පෙනී හිටිනවා. වෙන්නේ එතකොට ගමන බාධා වෙන එක විතරයි. වෙන දෙයක් උනාවේ අපි යමුකු ලුණාවේ කියලා ඒ දවස්වල කියනවා. මොකද ලුණාවේ හම්බුණා අපි පුංචි කාලේ කෙල්ලෝ කෙල්ලෝ ජෝඩු 25ක් හම්බුණා පොලිසියෙන් පැනනට පස්සේ ලුණාවේ රෙස්ට් හවුස් එකේ. ඒ දවස්වල ඔටෝබයෝග්‍රැෆි ලියන්නේ අපි වෙන දෙයක් වුණාවේ අපි අම්කෝ ලුණාවේ කියලා කියනවා. යන්නේ එකයි තියෙන්නේ ඔකයි. ඕන අපි ලොකු සංජීවන කාලේ කියන්නේ ඔච්චර නාකි වුණාට වෙන වෙච්ච ඕන ගිනි අගුරක් වෙච්චවයි කියලා යන්නකෝ. මේකේම නෑ අත පිච්චෙයිද, රස්තියද, පැරන්හයිඩ්ද, සෙන්ටිග්‍රේඩ්ද බල බල ඉන්නවා. ඔන්න ඔන්න ගිනි අගුරක් කියලා ඉදිරියට පැන්නා මොකොත් වෙන්නේ නෑ. ඒ නිසා ඉදිරියට යන්න, නිසකව යන්න කියලා කියනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේ ආස්වාස ප්‍රාස්වාස සුසුම් රැල්ල නිරීක්ෂණය කෙලෙමි ආස්වාසයේ සිදුවන අවස්ථාවේදී එය දකුණු නාසයෙන් නාසය තුලින් ඇතුල්වන බව වැටහිනි එහි සිසිල් බවද දැනුනි ප්‍රාස්වාසයේ වම්නාස පුඩුවෙන් පිටවන බව වැටහිනි එහි උණුසුම් බවද වැටහිනි ආශ්වාසයේ කෙටි බවත් ප්‍රාශ්වාසයේ ඊට වඩා දිගු බවත් නිරීක්ෂණය වුණි. ටික වේලාවකින් ආශ්වාසයේද ප්‍රාශ්වාසයේද ඊටාම කෙටි ඒවා වී ඇති බව නිරීක්ෂණය වුණි. නමුත් ගරු ස්වාමින් වහන්සේ මාගේ සිත නොදැනීම වෙනත් අරමුණු කරා ගොස් ඇත. එවිට ඒ බව දැනුණු විගස මූල කර්මස්ථානය කිරීමට පෙළඹෙමි. එය නොදැනීම නිතර සිදුවන්නකි. ඒ සෑම විටම වහම ආස්වාස ප්‍රාස්වාසයේ දෙසට යොමු වෙමි. ඒ අතරතුර පාදවල වේදනා ඇතිවේ. එවිට සිටින ඉරියව්ව මාරු කරමි. මෙයද විනාඩි 10කට පමණ වරක් කරන්නට සිදුවේ. ගරු ස්වාමින් වහන්සේ මාහට මේ සඳහා උපදෙසක් ලබා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. හුඟක් හිත පිට යනවා කියලා කියන්නේ හුඟක් නැවත හිත අරමුණට ගන්න දන්න කෙනෙක්. හිත පිට යන වාරයක් පස්ස නැවත හිත ගන්නවා කියලා කියන්නේ ඒක සුවිශේෂී දක්ෂකම. ඒක නිසා හිත පිටිගේ බව දැනගත්ත ගමන් නැවත අරමුණට ගන්න බව තමයි සාමාන්‍ය සම්ප්‍රදාන කෝල භාවනා දින උපදේශය. පිට ගියාට පස්සේ ගන්න නැතුව පොඩ්ඩ ඉන්න බලන්න. ඉවරයි. අර එක්කෙනෙක් ගියලා තිබුණේ මම දැන් බලනවා කියලා හිත පිට ගියාම පිට ගිය එකෙන් පොඩ්ඩක් ඉන්නවා. සතියෙන් ඉන්නේ දැන්. දැන් අරමුණේ නෙවෙයි මූල කර්මස්ථානේ නෙවෙයි දැන් ඉන්නේ හිතනවා හොඳයි හිතපන්. හිතන්නම දෙලා නිකන් හිටපන් එයාටම ලැජ්ජ වෙලා තාන්න. අපි ජීගමෙන් ඇදලා ගන්න ගියාම ඒක දක්ෂකම තමයි. නමුත් කෙලෙසේ ඉන්න බව දැනගෙන හිටපුවාම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ වේදනාව වෙනවා ඉරියව මාරු කරනවා. බලන්න ඉරියව මාරු කරලා ආපහු ආවට පස්සේ නැත්තම් ඒ වේදනාව තුරුවන් වුණාට පස්සේ අරමුණෙහි සතිය වෙනසට වඩා හොඳට පිහිටනවද නැත්තම් වේදනාව මෙනෙහි කරලා වේදනාවට ඉරියව් මාරු කරලා ලැබිච්ච මේ ස්පාසුව බුද්ධ විදින් නැද්ද? මේ යෝගාවචර කැමති දෙයකට උත්තරයක් දෙන්න. එහෙම කය ඉරියව් වෙනස් කරුවාට පස්සේ නැවත සතිය පිහිටීමට උත්සාහ කරලා තියෙනවද? සාර්ථක වෙලා තියෙනවද කියන එකට? අවසරයි ස්වාමීන් වහන්ස ඇත්තටම මට මේ මේ ඒ විදියට සාර්ථක වුණ බවක් තේරෙනවා දැන් මෙතෙන්ට ආවට පස්සේ තමයි මට තේරුම් ගියේ තවදුරටත් එහෙම බලනකොට මේ ධාතු ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වශයෙන් පවා හිතන්නට පුරුදු වුණා මම සිසිල් බව හුස්ම ගන්නකොට ලැබෙන සිසිල් බව මම හිතුවා මේක මේ තෙතමන ගතියක් විදිහට ඊළඟට උණුසුම් බව ආපෝ වශයෙන් ඒ විදිහට පටවි වශයෙන් බර ගතිය තියෙනවා ඒ හුස්මේ ඒ විදිහටත් හිතන්න පුරුදු වුණා ඊට අමතරව මේ ඒ හුස්මේ තියෙන අනිත්‍ය බව වගේ දේවලුත් මම හිත හිතු ඒව හිත හිත ඉනකොට මට හුස්ම ගැනම හිතන්න පුළුවන්කම තිබුණා ආස්වාස ප්‍රාස්වාස ගැන. ඒ කියන්නේ අර මුහුදු රැල්ලක් වගේ මේ එනවා එනවා ආස්වාස කරනවා කරනවා මේක නැවතීමක් නැහැ මට ඕන විදිහට නෙවෙයි ඒ ඉන්නේ නැහැ නතර වෙලා ඉන්නේ නැහැ. ඊළඟට මට මිනිත්තු 5-10ක් එහෙම්ම තියෙන දෙයක් නෙමෙයි මේ. ඉතින් මේක මහා කරදරයක් කියන වගේ ඒ වගේ දේවල් හිත හිතත් ඒ ආස්වාස ප්‍රස්වාස ගැන හිතන්නට මම පුරුදු වුණා. මම ආ ප්‍රශ්නේ මතකද මොනද කතා කරන්නේ? ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්නම් මේ සිතේ තියෙන දේවල්. ඔය හිතේ තියෙන දේවල් ගියාම ගෙදර ගියාම කියන්නේ ටික. මෙහි ඉන්නකොට එහෙම කරන්න යන්න එපා. මොකද බර ගානක් අහගෙන ඉන්නවා මේවා. හිතේ තියෙන දේවල් කියන්නේ නෙවෙයි මං ඇහුවේ මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා මට. අන්න ඒකට උත්තර දෙන්න කැමති කියලා. මයික් එක ගත්තට නම් මම ස්තුතිවන්ත වෙනවා. ගත්තට මයික් එක කතා කරන්නේ මොනවද කියලා පාලනයක් නැති බව නම් හැබැයි මේක ඒක මම පිළිගන්නවා. නමුත් ඔහොම කතා කරුවට මේ නඩුව විසි කරන්න වෙනවා. මොකද මේ නඩුවට දාලා නෙවෙයි කතා කරන්නේ. මොකද්ද ප්‍රශ්නේ කියලා මතකද? මතකයි ස්වාමීන් වහන්සේ දැන් මගේ ඉස්සර ප්‍රශ්න කියලා ඉන්න මට එතකොට හිතාගත්තා ඒ ආයෙ පටන් ගන්න මොකටද කියලා. සිත භාවනා කරන ඒ ආස්වාස ප්‍රාස්වාස කරනකොට හිත දන්නේම නැතුව ගිහිල්ලා වෙන අරමුණු වල ගිහිල්ලා නමුත් මම ඉක්මන් කරලා ඒ පේච්ච මම අහපු ප්‍රශ්නේ මතකද? උන දියුණුවක් වුණාද කියලා? නෑ. මම ප්‍රශ්නේ අහන්නේ. හඳයි. එතකොට නම් වැටේ ට්‍රක් එකට. දෙවෙනි කොටසේදී Taman ඉරියව් මාරු කරනවා විනාඩි 10න් 15න් කියලා කියනවා මං අහන්නේ ඉරියව් මාරු කරාට පස්සේ ඒ ඉරියව්ව අයි මාරු කරපු නිසා කයේ ඇතිවෙච්ච ස්පාසුවක් තියෙනවනේ වේදනාව අඩු වෙනවනේ එතකොට නැවත Tamanට මූල කර්මත්තාන්ට හිත ගන්න පුළුවන්කම තියනවාද එතකොට හොඳට පිරිසිදුව අරමුණ බලන්න පුළුවන්කම තියනවාද කියන එකයි ප්‍රශ්නේ එහෙමයි හොඳට බලන්න පුළුවන් කොහොමද කියන්නේ හොඳට බලන්න පුළුවන් කියලා ආයමත් මම ආස්වාස ප්‍රස්වාස දෙස බලා ගන්නවා බලාගෙනම ඉන්නවා. එතකොට ඒ බලනකොට ඉරිසල බලපු සරවලට වැඩිය ලං වෙලා විසිතුරුව උච්ඡන්න වාසන්නව පේනවද නැත්නම් සාමාන්‍ය ක්‍රමයට පිට යන්නේ නැතුව අරමුණට එනවා කියන එක විතරද කියවෙන්නේ? සාමාන්‍ය විදිහටම ආස්වාස ප්‍රස්වාස දිත් බලාගෙන ඉන්න පුළුවන් තරම් බලන්න ඊට වැඩි කිට්ටු කරලා බලන්න මොකද අර තද වේදනාවක් තිබිලා නිදහස් වෙච්ච ගමන් ඒක තමයි චේතනාපූර්වක නීතියව මාරු කරන්නේ ඒ හම්බෙච්ච ඉඩපාඩුවේ හුදුට මානපණේ ලම් වෙලා බලන්න එතකොට ඊටියව මාරු කරන්න ඕනේ අවස්ථා ගන්න අඩු වෙන්න පටන් ගන්නවා ඒක නිසා ඉරියව් මාරු කරලා කමන්නේ මම කියන්නේ පුළුවන් තරම් වෙලා ඉරියව් මාරු කරන්න උත්සාහ කරන්න කියන එක නෙවෙයි මාරු කෙරුවට පස්සේ හම් වෙන ස්පාසුවේ අරමුණ බලනවා නම් Tamanට තේරෙයි අර ඉරියව්ව මාරු කරන්න ඉස්සෙල්ලයි ඉරියව් මාරු කරලා පස්සේ අරමුණෙහි වෙනසක් වෙලා තියෙනවා කියලා එහෙම කිව්වොත් තේරෙනවා ඉරියව් මාරු කරන්න ඉස්සලා අරමුණ එපා වෙලා වේදනාව වැඩි වෙලා තියෙන වෙලාවක් නේ තියෙන්නේ. එහෙමයි. දැන් තියෙන්නේ වේදනාව නැහැ. දැන් කෙලින්ම අරමුණටන කියලා වදින්නේ. ඒකට මේ දෙක අතර වෙනස කියා ගන්න පුළුවන් දවස් වෙනකොට මාරු කරපු පව් ගෙවෙනවා. ඉරියව් මාරු කිරීමේ පව් ගෙවන ක්‍රමය තමයි ඒක. ඉරියව් වෙනස් කරාට පස්සේ ලැබෙන ස්පාසිය කොච්චර දුරට අරමුණට ගිහිල්ලා බලලා ඉස්සලත් එක්ක මේකෙත් එක්ක සම්බන්ධතාවය ඉස්සර කියන්න පුළුවන් තරමට වෙනස කියන්න පුළුවන් තරමට බලන්න පුළුවන් නම් හරි ලක්ෂයි. හොඳයි. ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඊයේ ඔබ වහන්සේ ලබා දුන් කමඨහන් උපදේශ පරිදි අද දවසේ භාවනාවට සූදානම් විමි. ඊයේ ඉදිරිපත් කළ ප්‍රශ්නය ආනාපාන සති භාවනාවට වඩා සක්මන් භාවනාවට ඇල්මක් දැනුණු බව වරහන් ඇතුලේ කියලා තියෙනවා. මූල කර්මස්ථානය මෙනෙහි කරමින් මම දැන් මෙතන ඉන්නවා යයි සිතා සිටින විට හුස්ම ගැනීමේ සිසිල් බවක් පිටකිරීමේ උණුසුම් බවක් දැනී විනාඩි දෙකක් පමණ යන විට සිත අරමුණ ඔස්සේ ගමන් කරන්නට විය. එවිට අරමුණු අරමුණයයි මෙනෙහි කළද සිත භාවනා අරමුණට ගැනීමට විනාඩි 10ක් පමණ ගත විය. එතෙක් සිත කොහේ කොහේ ගියාදැයි පවා මටම තේරුම් ගත නොහැකි විය. පසුව දැඩි දහඩියක් සමග තරමක තරමක එකම ඉරයව්වේ සිටීමට නොහැකි බවක් නිසා ඉරයව් වෙනස් කරගනිමින් නැවත භාවනාවට සූදානම් විය. මෙසේ පැයක කාලයකදී තුන්වරක් පමණ සිදුවිය. මෙසේ අත්දැකීම් තුලින් භාවනාව සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා ඉරියව් වෙනස් කිරීම භාවනාවට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳ ආනාපාන සති භාවනාවට පිළිතුරු බලාපොරොත්තු වන අතර සක්මන් භාවනාව ඔසවනවා තබනවා යන්න මා කරගෙන යන අතර අද සක්මනේ යෙදෙන විට නොදැනීම ඔසවනවා ගෙනියනවා තබනවා යන්න මට කරගෙන යන බව හැදැනුනි. ඒත් සමග මට තේරුම් ගිය විට ඒ දෙස බලා සිටින්නට විය. එහිදී පතුලට උණුසුම් සිසිල් බව වැටහිනි. ඒ පිළිබඳ නිරීක්ෂණය කරන විට වැලි හැරී යන බවත් බවත් පතුලට දැනුනි. මෙසේ අද දවසේ සක්මන් භාවනාවේ අත්දැකීම් ඉදිරිපත් කරමි. අද දවසේ වේදනා ඊතරම් දුරට භාවනාවට බලපෑවේ නැත. ආනාපාන සති භාවනාවත් සක්මන් භාවනාවත් කරගෙන යාමට අවශ්‍ය උපදෙස් කාරුණිකව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ යෝගාවචරය කැමැතිද මේ පරියංක භාවනාදී ඉරියව් මාරු කිරීම පිළිබඳ ඉස්සෙල්ලා අපි කතා කරපු ඉස්සෙල් ප්‍රශ්නේ කතා කරපු එක තමයි උත්තරයක් වුණාද නැත්නම් ඊට අමතරව තාම ප්‍රශ්න තියෙනවද කියලා මම දැනගන්න කැමතියි. මොකද මේක තමයි අපි සාකච්ඡා කරේ. එකෙන් උත්තරයක් ලැබෙනවද කියලා දැනගත්තොත් මට ලේසියි. උත්තරයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. උත්තර ලැබුණා. කියුම් බයන්ට ලැබිච්ච උත්තරේ කොහොම එකක්ද කියලා? ස්වාමීන් වහන්සේ එතකොට භාවනාව ඉරියව් වෙනස් කරද්දී ඒ වෙනස් කරන්න කලින් වේදනාවත් සමගනේ ඉරියව් වෙනස් කරන්නේ ඊට පස්සේ ආය අලුතෙන් භාවනාවට යද්දී ඒ අරමුණ මුල ඉඳලා යන ස්වභාවයක් තමයි වැටහුනේ. ඒ කියන්නේ මම මම දීපු උත්තරේ දෙන්නත් ඉස්සෙල්ලා මේක ක්‍රියාත්මක වෙලා තිනවා. කට උත්තර දෙන්න පුළුවන්. වේදනාවකට කිට්ටු කරන එනකොට අපි ආනාපානෙ බැලුවත් ඉරියව් බැලුවත් වේදනාවේ අනි ස්පාසුවක් නැති ගතිය ඉන්නේ. අන්තිමට ස්පාසුව වැඩිකම ස්පාසුව නැතිකම වැඩිකම නිසා අපි ඉරියව් මාරු කරපු ගමන් නැවත දැම්මොත් ආනාපානෙට දැන් වේදනා බාධාවක් නැතුව බලන්න පුළුවන්. එතකොට වේදනා බාධා සහිත ආනාපානේ සහ වේදනා බාධා රහිත ආනාපාන දෙක බලා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉරියව් මාරු කරලා හානියක් වෙලා නැහැ. ඉරියව් මාරු කරුවා කියලා උනානම් පවක් ඒ පව ගෙවිලා. මොකද ඉරියව් මාරු කරපුවම ආය ආනපන්න ගිහලා බලාගෙන තියෙනවා වෙන්න තියෙන දේ. ඒක නිසා මේ බුදුම ස්වාමීන් වහන්සේලා දෙනවා මෙන්න මෙහෙම බීජගණිත මේ සමීකරණයක් යෝගාවචරයට මතක තියාගන්න ඕනෙම අරමුණක් එnde ඉස්සල්ලත් සතියේ නම් අරමුණ ගියාට පස්සෙත් සතියේ නම් ඒ අරමුණෙන් කෙලෙස් ඉපදිලා නැහැ. ගියාට පස්සේ ආය ආර සත්‍යයට ගන්න බැරි නම් ඉතින් කොහෙ ගියාද කියලා කියන්න බෑ. නමුත් අපි වේදනාවෙන් ඉස්සෙල්ලත් තිබුණේ ආනාපාන සතිය නම් වේදනාව ගියාට පස්සෙත් නැවත ආනාපාන සතියට ගන්න පුළුවන් නම් ඉරියව් වෙනස් කරයි කියලා වේදනාවක් ආවයි කියලා මොන වහනියක්වත් වෙලා නැහැ. ඔව් ඒකට සක්මන ගැන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඒක නිසා මේ විදිහට දිගට ධෛර්යමත් වෙලා කරගෙන යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දිනේදී මාගේ කමඨහන් ගැටලුව සඳහා ඔබ වහන්සේ පිළිතුරු දුන්සේක. නමුත් එම පිළිතුර පැහැදිලි නැත. මා මා පර්යංකේ භාවනාවට වාඩි වූ විට පහසු ලෙස ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවායයි මෙනෙහි කර ඉන්පසු මූල කර්මස්ථානය වූ ආනාපානය මෙනෙහි කරමි. සමහර දිනකදී ටික වේලාවක් ආනාපානය මෙනෙහිවන අතර සමහර දිනවලදී මෙනෙහිවන්නේ නැත. සෑම විටම මා පර්යංකය සඳහා වාඩි වන්නේ සක්මන් භාවනාවෙන් පසුයි. බොහෝ විට පැයක සක්මන කරමි. ඉඳගෙන මූල කර්මස්ථානය මෙනෙහි කරන විට ඊතා ඉක්මනින් මා සමාධිගත වේ. ඉන්පසු විවිධ දිනවලදී මා ලබන භාවනා අත්දැකීම් විවිධ වේ. බොහෝ දිනවල මා භාවනා කරන විට මන් මේ නිකන් ඇස් දෙක පියාගෙන ඉන්නවා වද්ද කියා මට සැක හිතේ. අවට පරිසරයේ සියලු ශබ්ද මට ඇසේ. භාවනා කරන විටදීත් විවිධ සිතුවිලි ඇතිව නැතිව යයි. ඔහේ නිකන් වාඩි වී සිටිනවා යයි මට සිතේ. සමහර අවස්ථාවලදී මෙම తত্ত্বය සැකහැර දැනගැනීම සඳහා මම භාවනා නොකර ඉන්න අවස්ථාවවලදී S2 පියාගෙන ඉඳිමින් මා භාවනා කරන අවස්ථාවේ අත්දැකීම් හරි හරි දැයි සෙව්වාරද වේ. මෙම தત્ත්වයේ ඇතිවීමට මට බොහෝ විට බල පෑවේ පර්යංකේ වාඩි වී භාවනා කරන විට දැස් පියාගෙන සිටියත් ඇස් ඇර සිටින විට ඇතිවන ආලෝකය මාවට පැතිර ඇති නිසාය. හොඳින් සූදානම්ම භාවනාවට යන්න මීට පෙරද ඔබ වහන්සේ පිළිතුරු දුන්නා මට මතකය. අටසිල් සමාදන් වූ සමාදන් වූ බොහෝ දිනවල මා හොඳින් පංචශීලයේ හෝ ආජීවට්ටකම සීලයේ පිහිටා ඊතා හොඳින් තෙරුවන් ගුණ නමදිමි. ඉන්පසු පෙර සසර සිදු ප්‍රමාදයන්ට තෙරුවන්ගෙන් ආර්යයන් වහන්සේලාගෙන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් දෙමව්පියන්ගෙන් සමාව අයදිමි. තෙරුවන් කෙරෙහි මාගේ ජීවිතය පූජා කරමි. මා කලක සිට මේ தત્ත්වය අත්විඳින බැවින් මා කෙරෙහි කරුණාවෙන් මට උපදෙසක් දෙනසේක්වා. ඔබ වහන්සේගේ ජීවිතය පවතිනාක් නිරෝගී වේවා මේ භවයේදී නිර්වාණය සාක්ෂාත් වේවා. මොනියයි සැකෙන් තමයි මේ කරලා තියෙන්නේ. භවනා කරනකොට කෙලස් එනවා. දැන් කෙලස් ගෑවෙන්නේ නැහැ. ඒ නිසා සැකයි. මේක භාවනාවක්ද නැද්ද නිකන් ඇද්ද කවහන ඉඳගෙන ඉන්නවද කියලා. මේ එනේන හිතවිල්ලෙන් රාග ద్వේෂ මොහ ඇවිලෙනවා නම් කැවෙනවා නම් කෙනහෙනවා නම් ඔන්න අපිට තේරෙනවා කෙලස් කියලා. ඒක නිසා මේ භාවනා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ සිද්ධි බහුල භාවයේ නැති වෙලා යනවා. සිද්ධි වෙනවා ඒව Tamanට වද දෙන්නේ නැහැ. ඒව Tamanට මේ දුක දෙන්නේ දරුණු නපුරක් කරන්න. ඉතින් එතකොට මේ භාවනාව නිකන් දියාරුණා වගේ වැටෙනවා. ඉතින් මේ සැකේ දුරු කරන්න ක්‍රමයක් නැහැ. මේ සැකේ තමයි විවිධාකාරයෙන් විස්තර කරන්න හදන්නේ. මම බුදුන් සරණ යනවා, ශ්‍රද්ධාව තියෙනවා, සීලෙ තියෙන ඔක්කොම කියලා. නමුත් මේ දැන් මේ වෙනදී ඇත්ත නැත්ත බලන්න එක ක්‍රමයයි බුදුහාම කියන්නේ මේක ලක්ෂ වාරයක් කරන්න. අනුපස්සනා කරන්න කරන කරන වාරේ බලන්න කෙලස් තියෙනවා නම් අපිට ස්පාසුවක් හම් වෙන පෙ ගඟේ ගහගෙන ගියා වගේ යනවා. කෙලස් නැති වෙච්ච ගමන් අපි සැක කරනවා. මේ භාවනා නිසා වෙච්ච එකක්ද නිකම්ම නිකං ආපු එකක්ද කියලා අර මේ සමාදන් විය යුතු දැන තිබියදී මේ දුක් තිබුණාට කරදර තිබුණාට ඇඟේ දැන් ගෑවෙන්නේ නැහැ. ඉතින් එතකොට නිකන් මේ ඒක නිකන් හැල්ලුවට ලක් වෙනවා. ඒ හැල්ලුවට ලක් වෙච්ච ගමන් භාවනාවත් හැල්ලුවට ලක් කරනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මෙයාට ලක්ෂ වාරයක් මේකම වෙන්නටලා බලන්න දුක් තිබුණාට ගෑවෙන්නේ නැති සත්‍යද තියෙන්නේ. එහෙම නැත්නම් මේක ප්‍රතිපදාවෙන් ආපු එකක්ද? මේ කෙලෙස් අඩුවීමක්ද කියන එක නැවත නැවත මේකම කරලා බැලිල්ලෙන් තමයි කරන්නේ. වෙන දෙවන්නේකින් සාක්කියකින් මේ වගේ මනසකට පිළියම් කරන්න බෑ. ඒ නිසා ලැබලා තියෙන தত্ত্ব ඊටා වටින එකක් සැක ඇරලා දිගට දිගට කෙරෙන්න අරින්න කරන කරන වාරේ භාවනා විශ්ීම සැකදුරු වීම කරා. එහෙම නැතුව මම ඕක කිව්වත් නැහැ කිව්වත් ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ මෙවැනි චරිතයකට. මේක හරි කියලා හිතලා දිගට කරලා ඒක හිතට ඇටුවම් බහින්න අරින්න. හිතට වද්ද ගන්නත් එකයි කරන්නේ. අවසාන ලිඛිත ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඊයේ උදෑසන 3:55 සිට 5යි 50 දක්වා මම ආනාපාන සති භාවනාවේ යෙදෙමින් හුස්ම රැල්ල මෙනෙහි කරමින් සිටින විට මා කිසිවක් නොදැන හිස් තැනක සිටින බව වැටහුණේ. වැටහුණේ. නැවත ආනාපානය මෙනෙහි වීමෙනි. එවිට මගේ කය පැත්තකට කඩා වැටි ඇති බව දැනුනේ හිස එසවීමට තැත් කළත් ඊට පෙර නැවතත් ඒ පෙර පැවති හිස් තැනටම මා පත්තුන බව මා තේරුම් ගත්තේ මෙම සිදුවීම් වරින් වර දෙතුන් වතාවක්ම සිදු වූ බැවිනි. මෙසේ ගත වූ කාලය පැයකමාරක් පමණ වෙතැයි අනුමාන කරමි. මෙම භාවනා වැඩමුළුවේදී මෙම తত্ত্বය දිනකට වරක් හෝ දෙවරක් සිදු වෙතත් නිවසේදී දිනපතා භාවනාවේ යෙදෙන විට මෙම తত্ত্বයට පත්වන්නේ කලාතුරකිනි. නිවසින් බැහැරව ආනාපාන සති භාවනාවේ යෙදෙන බොහෝ අවස්ථාවල ඉහත తত্ত্বය අත්දකිමි. නිවසේදී එසේ නොවන්නේ සතිමත් භවයේ අඩුවක් නිසාදැයි කරුණාවෙන් පහදා දෙන්න. මේක ඇත්තටම තව තියෙනවා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට මුහුණේ දකුණු පස මස්පිඩු තද වෙමින් ගුලිවන බවක් දැනුනි. නැවත අවස්ථාවක එම සිදුවීම මුහුණේ දකුණු පසින්ද සිදුවිය. පිටේ දකුණු පසින් තද බල වේදනාවක් පරයන්ක භාවනාවේදී දැනුනෙන් වේදනාව ඇති තැනට සිත තැබීමෙන් සහනයක් දැනුණත් එය නිතර නිතර වරින් වර ඇතිවේ. වේදනාව තදපල ලෙස දැනෙන විට ඉරියව් වෙනස් කිරීමට සිතේ. කාරුණික උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුභ සියලු ප්‍රාර්ථනා සඵල වේවායි පතමි. පළවෙනි කොටසේදී තියෙන්නේ සතිය පිළිබඳ ප්‍රශ්නකට වැඩිය මට පේන්නේ වීර්ය පිළිබඳ ප්‍රශ්නයක්. සක්මණී අඩුපාඩු සහ හිත කර්මන්‍ය කරගැනීමේ දුර්ලභම තියෙනවා. 100%ක් වුණා මේ ප්‍රශ්නේ ඒක නිසා නෙවෙයි. නමුත් මේ ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ මේකට ලෑස්තිලා යන්න සමහර වෙලාවට හිත අර වගේ ගිහිල්ලා නොදැන්නෙන තැනට වැටිලා කය වැක්කෙන තැනට යනවා. සමහරලාට පරියන්කේ පුරාම සිදුවෙන දේවල් දැනෙනවා. මේ දෙකට බලපාන්නේ ගොඩක් සත් වීර්ය තමයි බලපාන්නේ. ඒ නිසා හොඳට හැම වෙලාවෙම තක්මන් කරලා නැත්නම් වීර්ය දල්වගෙන කර්මන්නේ කරගන්නවා කියලා මේකට කියන්නේ. කර්මන්නේ කරනවා ලෑස්තිලා යන්න. එතකොට තනිය බලපෑමේන මොහුක අඩුයි. නෑ කියන්නවත් බෑ. ඒක නිසා තක්මන් කරලා සහ පරියංකේදී මෙනෙහි කිරීම කියන උපක්‍රම දෙක පාවිච්චි කරන්න. එතකොට මේක ටිකක් පාණයක් කරතට එනවා. දෙවෙනි කොටස කියන්න තියෙන්නේ මේ ශරීරයේ දැන්න මේ විවිධ දේවල් තියේදී සතිය පවත්වාගෙන යෑමට මේක බාධාවත්ද නැත්නම් මේවා තියේදී බාධා වෙයි නමුත් සතිය පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා බැලුවොත් සතිය විවිධාංගීකරණය වෙන්න පටන් ගන්නවා. එකම අරමුණ නෙවෙයි අරමුණු විවිධ වෙද්දී ඉරියව් විවිධ වෙද්දී මේ සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් ශක්තිය අනිවාර්යයෙන්ම අවශ්‍ය අතරමඟදී ඉතින් ඒකට සූදානමක් වගේ පේන්න තියෙනවා. ඒ නිසා මොන දෙයක් ආවත් සතිය කැඩෙන්නේ නැහැ කියන අදහසෙන් හැකි සංඥාවෙන් ඉදිරියට යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මො අපි බලාපොරොත්තු වෙච්ච විදිහට පැයක් කරගෙන තිනවා. ධර්ම සාකච්ඡාව සඳහා අපිට පැයක පමණ කාලයක් තියෙනවද පරියංක භාවනාවට ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරලා සක්මන් වේලාව ගන්නවා තුනට නැවත රැස් වෙනවා සාමූහික පරියංක භාවනාවක් සඳහා. ශිරු දිනාටම තෙරුවන් සරණයි